මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය පාවිච්චි කළා වැඩක්ම නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කියනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාදයි කියලා. මහින්ද පරාදයි කියලා මම ඒ අයට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය පාවිච්චි කළා අතරමං වෙන්නේ නැතුව. ගරු ජනාධිපති භාගයේත් ගරු වගපැතු භාගයේ දැත් ශක්තිමත් කරලා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න දායකත්වය ලබා දෙන්න කියලා. මොකද අපි කවුරුත් දන්නවා අද කාලීන අවශ්‍යතාවය තමයි ආර්ථිකය. අද මේ රටේ ඉන්න කවුරුත් පිළිගන්නවා ආර්ථිකය හදන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියලා. අන්න එම නිසා ශක්තිමත් ප්‍රබල ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන් වන විදියට දඩවරමක් ලැබුණොත් අපිට ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් ලැබෙනවට කිසිම සැකයක් නැහැ.